අරහතු සම්මා සම්බුද්දස්ස උප්පාදාවා භික්ඛවේ තථාගතානං අනුප්පාදාවා තථාගතානං ඊතාවසා ධාතු ධම්මත් යදි දන් ධම්මත් තථා ධම්ම නියාමතාති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී ශරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් 500ක් පමණ සංඝ පිරිස රහත් ඵලයේ පිහිටුවමින් දේශනා කරන ලද විශිෂ්ට දේශනාවක සූත්‍ර පාඨයක් මේ ප්‍රකාශ වුණේ. මේ දේශනාවේ සඳහන් වන්නේ සංයුක්ත නිකායේ නිදාන වර්ගයේ අභිසමයේ සංයුත්තේහි පච්චය සූත්‍රයේ හැටියටයි මේ දේශනාව ඉදිරිපත් කරන්න යෙදුනේ අදට නියමිත විශේෂ ධර්ම දේශනාවේ සඳහා හේතුඵල සම්බන්ධතාවක් හැඳින්වීම පිණිසයි. මේ දේශනාවේ සාරාංශය මෙහිමයි. මහණෙනි තථාගතයන් වහන්සේලාගේ පහළවීමක් ඇතිකල්හි වූවද තථාගතයන් වහන්සේලා පහළ නොවන කාලයේද මේ ධම්මට්ඨිතතා ධම්ම නියාමතා කියන හේතුඵල ධර්මතාව සෑම කල්යෙම එකසේ පවතිනවා කියන තේරුමයි මේ දේශනාවේ පාඨයේ කෙටි තේරුම. මේ දේශනෙන් අපි හඳුන්වන්නට බලාපොරොත්තු වන්නේ අදට මේ විශාල සංඛ්‍යාවක් මේ පල්ලෝකීය ඥාතීන් අරමුණු කරගෙන ඉන් පැමිණීමේ අපේක්ෂාවෙන් මේ දාම්පදයේ සමන් දෙන නිසයි. හේතුව වසර 4කට යෙතදී අද වෙනි දවසේක 2004 දෙසැම්බර් මාසයේ 26 වෙනිදාට උදාපත් වූ උඳුවක් පුර පසළොස්වක් පොහෝ දවසේදී සිද්ධ වූ අවිනිශ්චිත සුනාමි නමින් හැඳින්වෙන මුහුදු ගැලීමේ විපතින් අභාවයට පත් වූ විශාල සංඛ්‍යාවක් අපේ ශ්‍රී ලංකාවේ පවතිනවා අනිතන ලක්ෂයකට වැඩි කියලා. ඒ සීළු දෙනා වෙනුවෙන් පින් පැමිණීමේ උතුම් අදහසිනුයි අද මේ ධර්ම දේශනයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ගරු සභාපතිතුමාණන්ගේ විශේෂ ආරාධනයකින් පවත්වනු ලබන්නේ. එනිසා දැන් අපි මේ දේශනාවට සම්බන්ධ කරුණු ස්වල්පයක් සාවධානව සවන් දෙමු. බුදුරජාණන් වහන්සේලා ලෝ පහළවන්නේ ලෝකේ යථා තත්ත්වය ලොවට හෙළි කර දීමෙන් ලෝකයෙන් එතර වූ වෙනස් නොවන සැපේ වෙන අමා මහ නිවන ආબોධ කරවනු පිණිසයි. මේ ලෝකයේ කොටින් කියනවා නම් අවීචේ පතම් භවාග්‍රේ දක්වා භූමි 31ම සමදාම එකසේ පවතින නැති බව අපි කවුරුත් අහලා තියෙනවා. සාරවත්යන් වහන්සේ දේශනා කරන්නේ ඇයි මේ වෙනස් වීම සිදු වෙන්නේ කියන මේ අථා තත්ත්වයයි. ඒට හේතුව වශයෙන් සඳහන් කරන්නේ කිසි කෙනෙකුගේ බලපෑමක් නොව හේතුඵල සම්බන්ධතාව කියන අරමුණයි. හේතුඵල සම්බන්ධතාව කියනකොට බොහෝ දෙනාගේ තියන්නේ පටිච්ච සමුප්පාද ධර්මයේට. පටිච්ච සමුප්පාද ධර්මය මාත්‍රිකා කරගෙන මුළු ලෝක ධාතුවම හේතුඵල ධර්මයන්ට යටත් වී පවත්නා ඇති සරුවක්ඥන් වහන්සේ දේශනා කරලා තියෙනවා. යුත්තේ යනුව සලකා ගැනීමෙද මේ සුනාමි ව්‍යසනය කියන එක අද පමණක් නෙමෙයි පින්නතුනි. ඈත අතීතයේ පටන් සිදුවෙන ධර්මතාවක්. පිනිතුන් අහලා ඇති මේ ජම්බුද්දීපේ කියන අද අපි ඉන්දියාව නමින් හඳුන්වන රට මහා දීපයක්. මේ මහා දීපය ඈත අතීත කාලයේදී භූමි ප්‍රමාණයේ තිබුණ වටින් යොදුන් දසදහසක්. යොදුන් දශදහසක් වටක් ප්‍රමාණය තිබුණ මේ ජම්බුද්දීපයේ කියන භූමි ප්‍රදේශය අපේ සරුවඥන් වහන්සේ පහළ වන කාලයේ වෙනකොට එයින් 4000ක්ම මුදට යට වෙලා 6000යි ගොඩබිම එයින් 3000ක් හිමවත් ප්‍රදේශයේ යොදුන් 3000ක ප්‍රමාණයයි මනුෂ්‍ය වාසය මේ සඳහන් වෙන්නේ මේ ලෝකයේ ඇතිවීම නැතිවීම මොනතරම් පුදුමද නැත්නම් මොනතරම් ස්වභාවික සිදුවීමක්ද කියන්නේ. අපි ආලා තියෙන ඈත නැත කාලයේදී ඒ ශ්‍රී ලංකාවත් ඕස්ට්‍රේලියාව, ඉන්දියාව වැනි රටවල් ඒකාබද්ධ ගොඩබිම් හැටියට පැවතුණයි කියලා. වෙන්නට පුළුවන්. හේතුව ලෝක ධාතුව හැමදාම එක වාගේ එක ආයුෂ් ප්‍රමාණයෙන් පවතිනවා නෙමෙයි. මිනිස්යාගේ කලකට ආයුෂ් ප්‍රමාණය දස වර්ෂයටත් බැහැලා හිටිනවා. තාකාලික අසංකේය දක්වා වර්ෂයේ ආයුෂ වැඩි වෙනවා. ඒ කාලවලදී මේ භූමි ප්‍රමාණ විශාලත්වයට පත් වෙන බව කර්ණ සහිතව පැහැදිලි කරගන්න පුළුවන්. අවුරුදු අසංකේය ආයුෂ කාලවල දෙවියන්ට වඩා දිව්‍ය ලෝකයේ හයේම තියෙන සම්පත් වලට වඩා මනුලව සම්පත් බහුලයි. ඒ කාලයේදී මුළු ලෝක ධාතුව පුදුම විදිහේ සම්පත් වලින් පරිපූර්ණව පවතිනවා. මනුෂ්‍යයන්ට ජරා මරණ කියන එක අහන්න නැති තරම් බොහෝම දුරස්තරයි. මේ විදිහට කාල පරිච්ඡේදයේදී මේ ලෝක ධාතු විශාල ප්‍රමාණයකින් පැවතිච්ච ඇති තේරුම් ගන්න පුළුවන්. තවත් දස වර්ෂක බැහැගින කාලයේදී මනුෂ්‍යයන්ගේ ආයුෂ වර්ණ සැප බල ආහාර පාන ප්‍රණීත ආහාර පාන ඖෂධ වර්ග සියලුම දේවල් පිරීගෙන යනවා. දසවර්ෂ කාල වෙනකොට ලුණු ඇඹුල් පවා නැති වෙලා යනවා. ප්‍රණීත ආහාර කිසිවක්ම නැති වෙනවා. මිනිස්යන් බොහොම කාර්කස ජීවිත ගත කරන්නන් බාටපත් වෙනවා. මේක කවුරුත් කරනවා නෙමෙයි ලෝකවාසී සත්වයාගේම సంతාන තුළ පහළ වෙන ක්ලේශ ධර්මයන්ගේ බලපෑමයි. අසංකේය අවශ්‍යසිත දස වර්ෂයට දහගෙන ඉන්නේ සමාජයේ ලෝභයේ මුල් කොට ඇති අකුසල උස්සන්න වීමයි. සමාජයට ද්වේෂයේ උස්සන්න වීමයි. සමාජ මෝහය උස්සන්න වීමෙන් ඒ අකුසල මූල තුන ප්‍රධාන වී අකුසල් බහුල වීම නිසා තමයි මේ ලෝක සත්‍යයේ මනුෂ්‍ය ජනතාවගේ ආයු වර්ණ සැප බල ඥාන පිරීගෙන ඇවිල්ලා මේ ලෝකේ තාම කුඩා ලෝකයක් බාටපත් වෙනවා ලෝකය කියන්නේ මේ භූමි ප්‍රමාණ ජලාශ වැඩි වෙනවා ඉතින් මේ විදිහට වැඩි වෙන මේ ලෝක ධාතුවේ දැනට සරුවක්ඥන් වහන්සේගේ පරිනිර්වාණයෙන් අවුරුදු 2500 51ක්ම ගත වුණා. ඉතින් මේ කාලය තුල වෙනස් වීම් රාශියක් අපට අහන්න ලැබුණා. පින්නතුන් දන්නවා නේද? මේත વર્ષ 2300කට 2250කට පමණ ඉහතදී ලංකා දීපයේ පුදුමාකාර සුනාමි විපත්‍ය සිදු වුණ බව. ඒකෙන් ලංකාව එකට රාජධානි තුනක් වශයෙන් පැවතුණා රජරට, රුහුණු රට, එවාගේ මේ මලේ රට මේ මලේ රට රාජ්‍ය කෙරුවේ කල්යාණි තිස්ස රජතුමා. රජගාට හිටියේ එළාර රජතුමා. රුණ රට හිටියේ කාවන්තිස්ස රජතුමා. ඒ කල්යාණ තිස්ස රජතුමා කලණි ප්‍රදේශයේ රාජධානිය කරගෙන ඉන්න අතර එතුමාත් එතුමාගේ සොහොයුරු රාජකුමාරයෙක් දෙන්න මිගුණගත් රහතන් වහන්සේ කෙනෙකුගේ උපකාරී කල්යාණ තිස්ස කියන නම් ඇතිම රහතන් වහන්සේ නමක්. ඒ රහතන් වහන්සේගේ අක්ෂර ශාස්ත්‍රය තමයි මේ රජතුමත් සහෝදරයත් දෙන්නම ඉගෙනගෙන තිබුණේ. ඔය අතර රජතුමාගේ සහෝදරතුමා තරුණ වයසේදී රාජ මහේශිකාව සමග අනියම් සම්බන්ධයක් තිබෙන බව දැනගෙන ඔහු බන්ධනාගාරගත කරන්න සූදානම් වෙනකොට සංගවිය ගියා. අන්තිමේදී ඔහුගේ තින සම්බන්ධතාව නිසා චරපුරුෂයෙක් හුරු කරලා සිවුරු දරාගත්ත කියන්නේ ඕනකමින් තමන්ම සිවුරු දරාගත්ත කෙනෙක් හැටියට අර රහතන් වහන්සේ සමග රාජගෙදරට යන්න දෙන්න පුරුදු වී සිටියා. රහතන් වහන්සේ ඒතුවේ රජුරුවන්ගේ කුලුපක ස්වාමීන් වහන්සේ නමක් කියලා. රජතුමා ඒතුවේ රහතන් වහන්සේගේ හිත මිත්‍ර ශිෂ්‍ය නමක් කියලා. එනිසා කිසිම වෙනසක් නැතුව ටික කාලයක් ආශ්‍රය කළා. ඔය අතරර සහෝදර රාජකුමාරයාගේ රහස් ලිපියක් රාජදේවියට මේ චරපුරුෂයාට එවලා දාන වළඳලා ආපසු යන වෙලාවේදී රජකුමාර රාජමා ඒ සිකාවක් පසු ගමන් යන සිට තිබුණා පසු ගමන් ගිහිල්ලා ආපසු රජවාසයට හැරිලා එනකොට මේ චරපුරුෂයා අර දිස වෙන්නේ පහ වෙලා නිසා එතුමියගේ අතට අහුවෙන්නේ ලුණු වීසි කළා ඒක ඇහුණ රජතුමාට ඇහිලා කෙනෙක් ලව අහුලවා ගත්තා කියෙව්වා. කියලා බැලුවාම මේ රහතන් වහන්සේගේ අකුරු මේ රහස් ලිපියක් රාජමහේසිකාවට පුදුම විදියේ කෝප අවිෂ්ඨ වුණා. මේ තරම් රහතන් වහන්සේ කෙනෙක් වගේ ඉන්න මෙත්ත මේ තැනැත්තා මේ අපරාධ කළා නේද කියලා. වාම මේ දෙදෙනාම අත්අඩංගු ගත් රහතන් වහන්සේ චරපුරුෂ තීව්‍රධාරියයි. කිසිම සමාවක් නැහැ කිසිම වගේ භාගයක් නැහැ. අන්තිමේදී දෙදෙනාම ඝාතනය කළා. චරපුරුෂයා මුහුදට දැම්මා තෙල් ගසා දාලා මේ රහතන් වහන්සේ තෙල් කටාරමක දාලා කිරිනවම් පාණ්ඩ සැලැස්සුවා. හැබැයි රහතන් වහන්සේ තමන්ගේ 이르දි බලයෙන් ඒ තෙල් කටාරම උඩ සමාපත්තියෙන් වැඩිඳගෙන රජතුමාට ගාථා 100කින් ධර්ම දේශනා කළයි පින්වන් පෑවේ. ඒක උන්වහන්සේගේ කර්ම විපාකයක්. ඒ ගැන විස්තර වශයෙන් අපි කෙටියෙන් කියනවා නම් ගොපර ළමයෙක් සිටින කාලයකදී කිරි උණු කරන්න හදනකොට කිරි අත්තියට මැස්සෙක් වැටුණා. මේ මැස්ස අරගෙන ඉවත් කරන්න තිබුණා. කිසිම ගාණක් නැතුව මැරිච්චාවේ කියලා ලිපගෙන තිබුවා. ඒකෙන් මේ මැස්සා කිරි අත්තියේම තැම්බෙලා මැරුණා. මේ කර්මඵල බලය නිසා දීර්ඝ කාලයක් නරකාදී දුක් විඳලා මනුෂ්‍ය ආත්මව 499ක්ම මේ වගේ තෙල් කටාරමක එහෙම නැත්නම් ගිනියම් වෙන ජලාශයක ජමයේ භාජනයක කලුරේ කරන්න සිද්ධ වුණා. මේ 500 වෙනි වාරයයි ඒ නිසා උන්වහන්සේට ඉරිදීන් ඉවත් වෙලා යන්න අවශ්‍ය වුණේ නැහැ කර්මී පාකට ඉඩ දුන්නා. නමුත් ඒ සිද්ධ වුණේ පුදුම දේව කෝපයක්. අන්තිමේදී මේ රහතන් වහන්සේ ඝාතනය කළ මුහුද දැම්ම නිසා දේව කෝපයක් වෙලා මුළු ලංකාවම යටකරන්න මුහුදු ගැලීමක් වුණා. ගව් හතක් තිස්සේ සියල්ලම යට කරගෙන ආවා පටුන් ගන්සිය ගණනාවක් මොනතරම් විපත්‍යක් වෙන්නේ නැද්ද? ඒ වෙලාවේදී කල්ප 10 ගණනාවක් පෙරම් පුරාගෙන ඉන්න මහා පිං ඇති කාලි කුමාරිකාවක් ඒ රජතුමාගේ කියා දේවී කියලා. මුළු රටේම දෛවඥව රජතුමාට අනුශාසනා කළා මිනි බිල්ලක් දුන්නොත් මේක නවතිනවා කියලා. ඉතින් කිසි කෙනෙක් ඉදිරිපත් වෙන්න කැමති නෑ. මේ දේවිය කියන මහා වීර කුමාරිකාව කිව්වා මම යනවා මගේ රට වෙනුවෙන්. මාව මුදට දාන්න කිව්වා. අන්තිමේදී මේක පිනක විපාකයක් ගන්න අවස්ථාවයි. එනිසා රජතුමා ඊට සුදුසු භාජනයක් සකස් කළකින් ඔරුවක් සකස් කරලා ඒ සටහන් කළා මේ කල්යාණිස රජතුමාගේ දේවී කුමාරිකාවයි කියලා මුදට යොමු කළා. හැබැයි මෙතුමිය මහා පුණ්‍යවන්ත උත්තමාවක් නිසා එතුමියගේ පුණ්‍ය බලයයි එතුමගේ අදිෂ්ඨාන බලය නිසා මා මොද යැලීම නැවතුණා. අන්තිමේදී එතුමියන් දකුණු දිශාවට නැගෙනහිර පළාතට ගිහිල්ලා කාවන්තිස්ස රජතුමාගේ රාජධානියට ගොඩ වුණා. අන්තිමේ කාවන්තිස්ස රජතුමාගේ අගමහේසිය වුණා. ඒ නිසා බුද්ධ ශාසනය රකින්න බුද්ධ ශාසනයේ පිහිට වෙන මහා පින් ඇති දරු දෙන්නෙක් ලබාගෙන බුදු සසුන ආරක්ෂා කරන්න එතුමියට වාසනාව උදාපත් වුණා. අද කාලේ වෙනකොට මේ ඉතිහාස කතා සුරංගනා කතා වගේ තමයි බොහෝ දෙනා හිතන්නේ. නමුත් මේ මෑතක සිදුවෙච්ච සුනාමි ව්‍යසනය නිසා බොහෝ දෙනාට ඒක තේරුම් ගන්න හැකි වුණා. මේක සිදුවෙච්ච බව සත්‍යයි නේද කියලා. ඒ කියන්නේ කල්යාණිස රජතුමාගේ කාලයේ මුහුදු ගැනීම සිද්ධ වුණා නේද කියන ඉතිහාස කතාව මනමින් පිළිගන්න කාරණා යෙදුණා. ඒ නිසා දැන් අපි සඳහන් කරන්න යන්නේ වර්තමානයේ සිදුවෙච්ච මේ සුනාමිය ගැන මම හිතනවා මේට සවන් දෙන විශාල පිරිසක් මේ සුනාමිය විශේෂණයෙන් පීඩාවටපත් වෙලා ශෝකාන්විතව සංවේගයෙන් ඉන්න පිරිසක් හැටියට අපි හිතෙනවා. අත් වශයෙන් මේක සංවේග විය යුතු කාරණයක්. ඒ මොකද නොසිතූ විදු පිටකක් සිද්ධ වුණේ ලංකාවට පමණක් නෙමෙයි ඉන්දුනීසියාව, එවාගේ මැලේසියාව, තායිලන්තේ මේ ආදී රටවලටත් මේක තදින් බලපෑවා. විශේෂයෙන් ඉන්දුනීසියාවට අධික ලෙස බලපෑවා. මේක පෙරත් එහෙම කොතකොත් මුහුදු ගැලීම් තිබිලා තිනවා ලංකාවට ආවේ නැහැ. මේ වාරේ තමයි අයෙතම ලංකාවට ආවේ. මේක හේතුක ඵලයක්. හේතුක ඵලයක් කියන කපි සාධක වශයෙන් හිතන්නට ඕනේ. විශේෂයෙන් ওই අවස්ථාව අපටත් මුහුණ පාන්න සිදුවෙච්ච අවස්ථාවක්. ඒ කියන්නේ සෑම වර්ෂයකම අපි විශේෂ ආරාධනයක් ඇතුව කතරගම කිරිවැල මහා පින්කමකට වර්ණ සිරිතක් තිබුණා. ඒ දාසත් හරියටම අපට ඒ සඳහා ගමන් මඟ යෙදී තිබුණා. ඒ ගමනේදී මම නා උයන ආරණ්‍ය සේනාසනයේ සිටේ මට එන්නේ සිද්ධ වුණේ කොළඹ බලා දෙසැම්බර් මාස 24 වෙනිදා. දෙසැම්බර් මාස 24 වෙනිදා අපේ සදාවත් මහත්මයේ අනුරාධපුර සුද්ධ භූමි වන්දනා කළ මා සමග කොළඹට එක් ආවා. හැබැයි ඒ එන්න තිබිච්ච දවසේ උදෑසන අලුයම් කාලයේ 3ට 3:00ට පමණ මේ සිද්ධිය මට පෙරනිමිති වශයෙන් පෙන්වුවා. මොකද මේ දෙවි දේවතාවන්ගේ සහයෝගය වෙන්නට පුළුවන් මට පෙන්වුවා මේ සිද්ධිය සැබෑ සිද්ධිය පෙන්වුවා සිහිනේ. නමුත් මං කාටවත් කිව්වේ නෑ කාරණේ මේකයි. එහෙම සිහින දෙයක් පමණින් සියල්ල සත්‍ය වශයෙන් අපි පිළිගන්නේ නැති නිසා ඊළඟට අපි කොළඹට ඇවිල්ලා නාවල නිවෘත්ත විශ්වවිද්‍යාලයේ තිබුණ සීල භාවනා වැඩසටහනක ධර්මදේශනයක් මේක පවත්වලා අවසානයෙන් පස්සේ මම ගල්දුව ආරණ්‍ය මූලස්ථානයට වැඩියා. කල්යත්ව මම දැනුම් දීලා තිබුණා ගල්දුව ආරණ්‍ය සේනාසනයේ අපේ සංවිධායක ස්වාමින් වහන්සේට 26 වෙනිදා උදේ පාන්දර 4ට මම අපේ යෝගාශ්‍රම මධ්‍යස්ථානයක් වන මාතර පුහුල්ලැල්ල යෝගාශ්‍රමයට පිටත් වෙලා යන්නට ඕනේ. ඒ සඳහා වාහනයක් ලෑස්ති කරලා තියන්න කියලා. නමුත් ඒ දවස වෙනකොට විශේෂ පෝයක් නිසා බොහෝම වාහන නොයෙක් ප්‍රදේශවල වන්දනා ගමන් පිටත් වෙලා. නිතර අපි සම්බන්ධ වෙන වෑන් රට ඔක්කොම ගිහිල්ලා. ඒ නිසා අපි මේක පෙර සම්බන්ධ නොවූ එහෙම නමුත් හොඳ පහසු ඇති අලුත්ම වෑන් රථයක් අපට යොදලා දීලා තිබුණා. හැබැයි හතරට යන්න ලැබුණේ නෑ. උදේ හතරට යන්නයි සංවිධානය වෙලා තිබුණේ. ඒත් අපි ගැන උපේක්ෂකව ඉවසා ගත්තා. ඊළඟට හරියට මේ 26 වෙනිදාට එළිවෙන්න ඒ පාන්දර 3යි 3මාට පමණ අතරතුර මට මේ කාරණය හරියටම පැහැදිලි කොට සිහිනෙන් පෙන්වුවා. ඒ වෙලාව පුදුමහාස්කම සිද්ධ වුණා. මම ඊටාම තනිතලා මාර්ගයක පිය ගමනේ යනවා. මේ යන වෙලාවේ එකපාරට මුහුදු ගැලුවා. වම් පැත්තේ තිබුණ උස මුස කන්දක් මේ කන්දට නගින්නේ කිසිම උපකරණයක්, පඩිපෙළක්, මොකක්වත් අල්ලා ගන්න දෙයක් නැහැ. කැඩී කියුරු තිබුණේ. ඒ වෙලාවේ මම මේ වතුරට ඇඟිල්ල දික් කළා කිව්වා. මම බය නැහැ. මම හොඳින් සිල් රැකලා තියෙනවා. ඒකම මගේ ආචාර්ය උපාධ්‍යාන වාසලට මම උපස්ථාන කළා තියෙනවා. මගේ වයෝවෘද්ධ පියාණන් වහන්සේට මම උපස්ථාන කළා තේනවා මම උතුම් සීලයක් රැක මම බය නැහැ මම මේ කන්දර නගිනවා කිව්වා. පුදුමේ කියන්නේ මං ඉරිදීන් ගිහිල්ලා වගේ කන්ද උඩ. මුහුද ගැලුවා. මේ සිද්ධිය හරියටම සිද්ධ වෙන දවසේ අලුයම් කාලේ මට පෙන්නවා. හැබැයි මගේ හිතේ පුදුම විදිහේ ආත්ම ගරුත්වයක් ආත්ම විශ්වාසයක් හිතේ රැඳුණා. කවදා හරි මෙහෙම එකක් වුණොත් මම පිළිපදින්නේ මෙහෙමයි කියලා. ඒ නිසාම ඒ වගේ අපි උදේ පාන්දර ඉල්දාන වළඳලා හයට හතර පිටත් වුණා. ගල්දුව ආරණ්‍යයෙන් හතර නමයි මායි පස් නමයි. කොග්ගලයේ ත්‍රිපිටක ධර්මාතනෙන් පස් නමක් ගන්න තිබුණා. එතෙන්ද යනකොට උදේ 8යි. ඒ පිරිස සූදානම් කරවගෙන එතනින් පිටත් වෙනකොට 8යි 20යි. ඊළඟට අපේ කොග්ගල ගුවන් තොටුපුව ළඟට ඇවිල්ලා එතනින් යන ප්‍රධාන මාර්ගයේ මාතර බලා යනකොට මේ මාතර ගමනේදී අපිට මුණ ගැහුණා අහංගම යලිගම මිරිස් මේ මිරිස් නගරයක් පහු කරගෙන යනකොට ඉරිස නගරයේ කෙළවර තියෙන උඩුකිල කියලා ප්‍රදේශයක් එතන තියෙනවා මුහුදු <clears throat> මේ මොයකට එතන පාලමක් තියෙනවා ගඟක් දකුණු පැත්තේ තිබුණ මුහුදයිදී විශාල ගොඩනැගිල්ලක් ඒක පාසල් ගොඩනැගිල්ලක් වම් පැත්තේ තිබුණ අර වගේම විශාල කඳු ඇටියේ. හැබැයි ඒක නම් පරිපෙළ තිබිලා තියෙනවා පස්සේ දැනගත්තේ. අත්ත වශයෙන්ම ඒ පාළුව පහු කළ බඹ කීපයක් අපි ඉස්සරහට පියමන් කරනකොට ඈතින් පෙනුණා මුහුදු ගලන ඇටි. චත් රතේකුත් වෑන් රතේකුත් දෙකම යට වුණා පෙනුණා. ඒ වෙලාවෙම රේදුරාට කිව්වා දෛවර මහත්මයනි අපි හැරෙමු නේද? හැරිමෙකුවට හැරෙන්න වෙලාව නැහැ ආවා අපි ළඟට විශාල ජලය. ඒ වෙලාවේදී මම අපේ පිරිසට කියවා මේ ගාථාව කියන්නේ සබ්බපාපස ගාථාව. කියන්න ඇති මට හොනේ සද්ද වැඩි මේක වතුරේ ගෝසාව. ඊළඟට මේ වාහනය ඉස්සුණා. සම්පූර්ණයෙන් අරුවක් වාගේ පැද්දි පැද්දි මේ පාලමේ වැටෙන්න එනවා. මේ පාලම පැත්තට එනවා. ওই අතරතුර විශාල ලේලන්ඩ් බස් එකක් මාතර පළාතේ සිට ගාලු බලා යන බස් එකක් අපි පියමන් කරගෙන ගාලු පැත්තට පියමන් වුණා. හැබැයි වැඩි දුරක් ගියේ නැහැ බස් එක විනාශ වුණා. විනාශ වුණ බව මම දැක්කේ නැහැ මට කිව්වා. ඊළඟට පාර්ලිමේන්තු ආසන්න වෙනකොට <clears throat> පුදුම විදිහේ පහස උසර රැල්ලක් ආවා. ඒ පාර්ලිමේන්තුවේ දකුණු පැත්තෙන් මුහුදට ආසන්නව තිබුණ කඩ පෙළියක් තව තට්ටු ගොඩ නැගිල්ලක් අපි දැක්කා ඔක්කොම කඩාගෙන බිඳගෙන ඒවයි සුඹුනුත් අරගෙන අපි පැත්තෙන් දැන් වතුර එනවා විශාල ජල ස්කන්ධයක්. ඒ වෙනකොට අපේ ගරු ස්වාමින් වහන්සේලා ඇතන් කෙනෙක් ලපටියත් හිටියා වයස 18 20 වාගේ එයාට ටිකක් බය වුණා. මම එකපාරට ඉතිපිසෝ ගාථාව කියන්න පටන් ගත්තා. ඉතිපිසෝ ගාථාව අර මේ පාවෙවි එනකොටම පටන් ගත්තේ. ඒ කියලා මේ දැල් එනකොට මට කිසිම බියක් ඇති වුණේ නැහැ. මොකද මම රාත්‍රියේ සීනියෙන් දුටු දේ හරියටම හරියි. මම එකවරටම මම අත අල්ලගෙන හිටියේ උඩ තියෙන අත්වැලේ අල්ලගෙන මම කිව්වා එකපාරටම කියවුණා කල්යතු විකාණේ තියෙන ඒ වචනේ මුදු මණිමේ කලා දෙවියන්ට පෙනේවා මේ සිල්ලුතුන්ට අනුතරක් වෙන්න යනවා වාමරැළ නවත්තුණු නවත්තුණු කියලා කියවුණා පුදුම ආශ්චර්යයක් ඉන්න තුනේ ඒකනම් පුදුම ආශ්චර්යයක් ගොඩට යන රැල්ලේ ගොඩට බෙදී ගියා මොහොතට යන රැල්ල මොහොතට යදී කියා අපේ වාහනේ ගල් ගවන වගේ හෙල්ලෙන්නේ නැතුව මොහොතට මුණලා නැවතුණා. මේක නම් හිතන්න බැරි තරම් සිද්ධියක්. පසු දවසකදී අපේ ගරු ස්වාමීන් වහන්සේලා ගිහින් තියෙන මේ තැන බලන්න. පුදුම වෙලා තියෙනවා මේ තරම් දුෂ්කර භයානක තැනකින් කොහොමද බේරුනේ කියලා. ඒ වෙනකොට <clears throat> දැහැගෙන ගිය ජලයේ අතර අපේ සමහර තරුණ ස්වාමින් වහන්සේලා දොර ඇරගෙන වතුරට බැස්සා. මටත් කිව්වා බහින්න අනේ ස්වාමීනි ආය කැල්ලක් කිය කියලා. මං අත දික් කළේ කිව්වා බය වෙන්න එපා දරුවෙනි. ආය රැල්ලෙන්නේ නැහැ. මම හොඳට වතුර අඩු නම් පස්සේ බහින්නම් කියලා බහගත්තා. ඉතින් ඒ වෙලාවේ පන්සලේ ස්වාමීන් වහන්සේලා නමකුත් පහලට බහලා අපට කිව්වා උඩට වඩිමු කියලා. උඩට එක් කරගෙන ගියා. ඇත්තෙන්ම පඩි 200ක් නැගින තියෙන කඳු වැටියක්. ඒක පුරාණ රජමහා විහාරයක්, රත්නගිරි රජමහා විහාරය කියලා. කපුහෙන් තන්නේ කියන ප්‍රදේශෙදි කියන්නේ. ඉතින් ඒ ස්ථානට ගිහිල්ලා අපේ ශිවරු දෙමිච්චේවා මේ ළඟදී ඉන්න අතරතදී බොහෝ දිනේ කොතෙන්න ගොඩ වුණා මේ නාමින් හිටිය ටුවරිස් පිරිසක් බේරිලා ගොඩ වුණා ඒ වගේ පාර යන්නේ නැත්තු ගොඩක් එතෙන් රැස් වුණා සිල් පිරිසක් හිටියා ඔය අතරේ ආර එසේනාසනේ වැඩි සිටි ස්වාමීන් වහන්සේ දෙනම අපට බොහෝම අනුග්‍රහ කළා. ඇත්ත වශයෙන්ම මේක පුදුම සිද්ධියක්. ඒ වෙලාවේදී අපි අපේ පුණු මූලස්ථානයේ දැනුම් දෙන්න දුරකථන පණිවිඩයක් ගන්නනො කිසිම කෙනෙකුගේ නෑ පණිවිඩ ගන්න උපකරණ ඔක්කොම තෙමිලා. ඒ අතර අපි ගිහිල්ලා බෝධින් වහන්සේ ළඟ හොඳට වැඳ දේව ආරාධනය කළ පිරිත්තුන් සූත්‍රය කියලා රටට සෙත් පැතුවා. ඒ වෙනකොට අපට ආරංචි වුණා මෙන්න දානෙට වඩින්න කියලා. මම ඇවිල්ලා කොහොමද අද මේ දාන්නේ මෙතෙන්ද? අනේ ස්වාමීන් වහන්සේ දාන පාර්සල් 1000ක් ගෙනියන වෑන් දෙකකින් එක වෑන් එකක් මුහුදට ගියා අනිත් වෑන් එක මේ පාර්සලට ගොඩ වෙන තැන රැඳුණා ඒකෙන් අප ඔක්කොටම මේ ආහාර පාර්සල් ලැබුණා මම ඉතින් පින් දීලා දාන වැළඳුවා කාන්දලා අපට තිබුණා පොය කරන දවසක් නිසා පොය කළා පොය කළාත් මම පිරිසූත්‍රයක් කියලා ඊළඟට තවත් දුරට කොහොම හරි මේ අපේ පණිවිඩය දෙන්න ඕනේ මූලස්ථානට කියලා දුරකථන පහසුවක් සොයනකොට ටුවරිස් ලේඩි කෙනෙකුගේ තිබුණා හෑන්ඩ්ෆෝන් එක අපි කිව්වා කරුණාකරලා අපටත් උපකාර වෙන්න. එතුමිය බොහොම ගෞරවයෙන් අපට ඒක බාර දුන්නා. අන්තිමේදී මූලස්ථානයට දැන්වා අපි පැමිණි ආරණ්‍ය සේනාසනයට දැන්වා කිසිම බයක් අපට හිතුනේ නැහැ. ඔය අතරතුර තමයි අපි එක්යන්ඩ ආවා අවස 3ට 3:00ට පමණ ගෝල්වැල්ල යෝගාශ්‍රම මධ්‍යස්ථානයේ ස්වාමින් වහන්සේ නමක් එවාගේම දායක මඬුල්ලක් ඒ ඇත්ත ඒක අපි කිසියම් කරදරයක් නැතුව එතෙන්ද ගිහිල්ලා හොඳට උණු පෑම් පහසු වෙලා දවසේ ඒක ගත්තා. ඒ මුල් අවස්ථාවේදීවත් සිදු වෙන අවස්ථාවේදීවත් සිදු වෙලා අදවනතුරු මේ සුනාමි විපතට අහුන මොහොතේවත් අපට කිසිම බියක් ඇති ගැනීමක් ඇතිුනේ නැහැ මේක ධර්මතාවක්. මේකට හොඳ සාධකයක් තමයි බෝසතාණන් වහන්සේගේ පුදුම සත්‍යක්‍රියාවක් මේ පින්වතුන් අහලා ඇති සුප්පාරක ජාතකය කියලා. ඒක දිග කතාවක් මම කෙටියෙන් කෙටියෙන් කියනවා. අපේ බෝසතාණන් වහන්සේ නැව් යාත්‍රා වලින් වෙනදාම් කරන යාත්‍රික ගමක පහළ වුණා. බොහොම ලස්සන රත්තරන් පාට ශරීරයක් හැම දිනාටම ප්‍රසාදය ලැබෙන රූප විලාසයක් ඇති වුණු අසපාල වුණේ සසර පාරමී පින් බලය නිසා. උන්වහන්සේ තරුණියට පත් වෙලා මේ නාවික යාත්‍රා වලින් වෙළඳාම කරමින් ඒ ගම දියුණු කළා. එක දවසක් මේ නැවේදී මුහුදුරැල්ලක් වැදලා මූණට ඇස් දෙකම අන්ධ වුණා. පස්සේ ඉතින් කාටක් කිව්වා මම මේ රස්සාව අත්හරින්න ඕනේ. දැන් ඉතින් මන් නිසා මේ අනිත්‍යය කරදර වෙයි කියලා මුහුදෙනුගෙන් හිටියා. ඔය අතරතුර මෙතුමා බොහෝම උගත් පඬිවරයෙක් වෙ හිටියේ දැවින් කලිතුමාගේ රාජසේවයට කැඳෙව්වා. එතුමාට අර උපදේශක කියන්නේ රජතුමාට උපදේශ දෙන කෙනෙක් හැටියටපත් වුණා. එතෙන්දී රජතුමාගේ කිසිම හැඟීමක් නැහැ මේ පුජ්‍යලයාගේ දක්ෂතාව ගැන. එක දවසක් මංගල ඇතේ මංගල අශ්වයක්, මංගල රථයක්, රථයක් එවාගේ පළසක් මේවා වරින් වර ගෙනලා පෙන්වුවා මෙතුමාට මේ අගය කියන්නේ කියලා. එතුමා අතගාලා තමයි අගය කියන්නේ. ඔය හතරම ප්‍රතික්ෂේප කළා ඇතා කොටයි. අශ්වයා එවාගේම කෙක්කුයි. ඒ වගේම රථය මේ සිදුරු සහිත ගහකින් හදාගත්ත මේ රොද රෝද ආදියෙන් හදාගත්ත රථයක්. පළසත් මියෝ කාල කොණක්. අනික කවුරුත් දැක්කේ නැහැ. ඒ නිසා රජුරෝ ඒ උත්තරයට ඒ කහවණු අට අට දුන්නේ. පස්සේ මෙතුමා කල්පනා කළා මේ රජුරුව හරියට තෑගි දෙන්නේ කර්ණවැමියෙක් දෙන්න මුදලක් වාගේනේ. මට හදන්නේ මේ රස්සාවෙන් කියලා එතනින් ගෙදර ගියා. ඊළඟට අනිත් අර වෙළඳාම යන මේ නාවිකයෝ මෙතුමාට කිව්ව ඔබ වහන්සේට ඇස් නැතත් ඔබ වහන්සේගේ නුවණ කාටවත් සම කරන්න බෑ එන්න අපට උපකාර වෙන්න කියලා. ඉතින් මේ නැවතත් මේ වෙළඳාමට යනවා මෙතුමා පෙරමුණේ යන්නේ. මෙතුමා නුවණින් තමයි දකින්න ඇන්නේ. ඔය අතර එක පුදුම දවස් දවසක් පුදුම දෙයක් සිද්ධ වුණා. අවුරුදු දවස් 7ක්ම නැව යාත්‍රා කරනකොට මුහුදේදී දැඩි සුළං වේගයකට මේ මුහුද ගහ මේ නැව ගහගෙන යන්න පටන් ගත්තා. මේ නැව ගහගෙන යනකොට ඈතට ඈතට කිසිම ලෙසකින් වළක්වන්නට බෑ. ඉන්න පිරිසට පිළින් දකින්න ලැබුණ මේ මිනිස්සු ආගේ පිරිසක් මොහොතේ ගිලෙනවා, මතුවෙනවා, ගිලෙනවා, මතුවෙනවා. හරියට මිනිස්සුන්ගේ ස්වභාවයයි පේන්නේ. දැලුවා මේ ඇත්තගේ මුහුණු හරියට මේ කඩකැති වාගේ, කඩකැති කියන්නේ මේ දැලිපිහේ වාගේ. පස්සේ එහා මේ ආචාර්යයන් වහන්සේ මේ කවුද මේ විදිහේ මේ හැසිරෙනවා මේකන. ආ ඔය ස්ථානෙට කියන්නේ කුරමාලියේ සමුද්‍රය කියලා. හැබැයි එතන තියෙනවා බොහොම වටිනා වස්තු. එයි මෙතුමා ඒ බව කියන්නේ නැතුව දලක් දාලා අයින් ගත්ත කොටසක්. ඊළඟට තවත් දුරට යනකොට විශාල ගිනි කඳුවාක තනක් දකින්න ලැබුණා. දිලිෂණා පුදුම විදියට. කිව්වා මෙන්න මේ විදිහේ ගිනි ගිනි දැල් වෙනවා වගේ අපට තනක් පේනවා මේ මොනවද? ආ මේකට කියන අග්නිමාලී සමුද්‍රය. එතුමා දන්නවා මෙතන තියෙන જાතින ස්වර්ණ තියෙනවා. ස්වර්ණ අර වගේ දැලෙන් ගොඩ ගත්තා. අරගෙන දුන්නා මේ නැවට. තාත්තික දුර මේ නැව යාත්‍රා වෙනකොට දකින්න ලැබුණ හරියටම කුසතන පෙළි පෙළි වාගේ කිව්වා මේ පැත්තේ හරිම නිල් පාට කුසතන වාගේ පෙළි පේනවා. ආ එහෙනම් ඔතන ඕකට කියන්නේ කුසමාලිය කියලා. ඊළඟට එතෙන්දී වෛදූරේ මානියෙක් තිබිලා ඒවත් උදුල්ලා දුන්නා. තවත් දුරට යනකොට හම්බ වුණා කිරිම කිරි පාට මුදක්. මේ හරිය කිව්වා හරිම කිරි පාටයි මුහුද. ඒවා මේකට කියන්නේ <clears throat> දදිමාලිය කියලා. එතින්දී එතුමා රිදී තිබෙනා ප්‍රමාණ රිදී ප්‍රමාණයක් දැලකින් අරගෙන දුන්න නැවට. ඔහම යනකොට පස්වෙනි වරට මුණ ගැහුණා වඩබා මුඛයේ. මේක නම් පුදුම තැනක් ඈත පේනවා වේගෙන් ഘോഷා කරමින් ජලය ප්‍රවාහණය වෙනවා යනවා. ඒ වගේම මහා හෙබ වාගේ ජලස්කන්ධ පාතට පාතට වැටෙනවා කිව්වා මේ විදිහේ තත්ත්වයක් පේනවා ආචාර්යයන් වහන්සේ. ආ එහෙනම් ඉතින් දැන් යන්න පුළුවන් තැනක් නෙමෙයි. ඕක තමයි වඩමාමු වඩවාමුකේ කියන්නේ. ඔතන ගියොත් නම් මොනම කෙනෙක්ව රැඳෙන්නේ විනාශ වෙනවා. මිනිස්සු කිව්වාම කෑකෝ ගහන්න පටන් ගත්තම අර හඳි. මෙතුමා කියා හිටියා බල කලබල වෙන්න එපා. මං ඉන්නවා. මාව ඉක්මනින්ම නාවලා සුවඳ මේ ගල් වෙලා හොඳට සුදු අඳවන්න. අඳවලා මට මේ වතුර පැන් කලයක් දෙන්න. දැන් කලයක් දුන්නා. මෙතුමා ඒ නැව් ඉසට ගිහිල්ලා සත්‍යක්‍රියාවක් කළා. මම යම් දාසක මගේ ජීවිතය ගැන දන්නේ නම් යම් තැනක පටන් මගේ ජීවිතය ගැන මතක ඇති නම් එදා පටන් අදවන තුරු ප්‍රාණඝාත කළා නෑ, සොරකම් කළා නෑ, මිත්‍රාචාරයක් නෑ, බොරුවක් කියලා නෑ, සුරාපානය කළා නෑ මේක සත්‍යයි. මම පිරිසුදුව පන්සිල් රැක්කා සත්‍යයි. මේ සත්‍ය බලයෙන් මේ නවහාම අපේ අවශ්‍යතාව තැනට ගමට පැමිණේවා කියලා නැවුසට රැකෙරුවා. දැන් කලේ පුදුම ආචාර්යයා එතුමාගේ පුණ්‍ය තේජසයි සත්‍යත්‍ය බලය නිසාම මේ නැව හැරිලා ඉල්ලා ගොඩබිමක් අටේස් බක් තරම් මේ නැව හිමියාගේ ගෙදර මුදලටම ආවා කියනවා. පුදුමයි නේද? මේවා තමයි සත්‍යක්‍රියා බලය. මේ විදිහට සිදුවීම් අපි දැකලා අලා තියෙනවා. මේ සැරේ අපිට සම්මුඛ වෙච්ච බොහෝ දෙනෙක් කියා හිටියා තම තමන් ඒ සුනාමියට යට වෙන වෙලාවේ කළපු දේවල්. සදාවත් වෛද්‍යවරයෙක් ඇති කුරුණෑගල පිරිසක් හරියටම කාවට ආසන්නව සුනාමියට යට වුණා. ඒ ඇත්තන්ගේ වාහනේ පෙරළුණා. නමුත් මේ පස් දිනාම අත්ල් බැඳගෙන සබ්බපාපස ගාතාවයි අනිච්චාවත සංඛාරා ගාතාවතිය කියා එක තැනකදීන් පොල් ගහක් කැල්ලේ එකක් කඩාගෙන වැටුණා. එක තැනකදීන් කණුවක් කැල්ලේ එකක් කඩා වැටුණා. ඔය අතරතුර කවුරු හරි දෙන්නේ මේ වතුරේ ගමන් කරමින් කියවා එන්නේ අපි පස්සෙන් එන්නේ. කියලා පැත්තේ විශාල වලවල් තියෙනවා. එයාට කිසියකට වැටෙන්නේ නැතුව මේ දෙන්න අපේ ආරණ්‍ය සේනාසනෙ වෙත කරගෙන යා ගල්දුව මූලස්ථානයේට. පුදුම ආශ්චර්යයක් එතන ගියම දෙන්නම නෑ දකින්නේ. මේගොල්ලෝ හේතු අපට මේ කල්යාණ මිත්‍ර දෙවි කෙනෙක් වෙන්න ඇති මේ ඇවිල්ලා මාර්ගයේ පෙන්වුවේ කියලා. නැත්තම් ඒගොල්ලෝ අනාථ වෙනවා. ඔය වගේම අම්බලංගොඩ සදාවත් පුතේ තමන්ගේ නිවසත් මෑණියනොත් යට එනවා දැකලා මෑණියන් කරට අරගෙන කිව්වා මම පන්සිල් දැකලා තියෙනවා සත්‍යයි මගේ මෑණියන් මා ගොඩ ගන්නෙමි කියලා ඒ වතුරේ ඉස්සරහට වෙලා කොහොම හරි ගොඩ වුණා මෑණියන් දැකගත්තා අද ඒ දරුවා පැවිදි වෙලා ඉන්නවා අපි ළඟ ඔය වගේම තව මව කෙනෙක් කිව්වා බොහොම දුෂ්කරතනක් හම්බන්තොට ඒගොල්ලෝ වාහන දෙකක බස් දෙකක 80 ගණනාවක් වන්දනා ගමනක් ගිහිලා එනවා ඒ අතර විශාල රැල්ලට අහු වුණා. මේ ඇත්තෝ ගහක් ආසන්නව හිටිය නිසා ගහ බදාගෙන තුන් සූත්‍රය කියුවා. තුන් සූත්‍රය කියනකොට කිසිම කෙනෙකුට කුඩා දරුවෝ පවා හිටිය කිසි කෙනෙකුට අනුතරක් නැතුව අතර බහැලා ගියා. අද ඇත්ත බොහොම සැනසෙල්ලි ඉන්නවා. මේ වාගේ සිදුවීම් රාශියක් අපි දැකලා තියෙනවා. මේ වාරි. ඒ නිසා මේ තම තමාගේ චිත්තසංතාන තුළ ජනිත කර ගන්නා වූ පුරුදු කරන්නා වූ සීලාදී ගුණ ධර්ම නිසා බොහෝ දෙනෙක් මේ වාගේ ඉපතකින් විනාශ වෙලා තියෙන හැටි අපට දකින්න ලැබුණා. ඉතින් මගේ ආත්ම ප්‍රත්‍යක්ෂයෙන් මම දන්නවා. ඒ නිසා මම මේ ගැන ඉතාම කරුණාවෙන් හඳුන්වන්නට බලාපොරොත්තු වුණේ මේවා සිදුවෙන්නේ දෙවියන්ගේ දේව ශාප විසාමත් නෙමෙයි. ඒ වගේම මිනිසයන් තුළම පවත්නා වූ යම් යම් අකුසල කර්ම බලවේග නිසා සිදුවෙන විපත්ති. අර ඈත අතීතයේ සිදුවීම් තුලින් මේක අපට පැහැදිලි වෙනවා. දැන් මේ කල්යාණිතිස්ස රජතුමාගේ කාලේ නම් දේව කෝපයක් හැටියට හිතන්න පුළුවන්. ඔය වගේ දේව කෝපෝලිය සිදුවෙච්ච විපත්‍ය අපි බොහෝ දේශනා තුලින් අහලා තියෙනවා. අපේ සරුවක්යන් වහන්සේගේ කාලෙත් කොහොම දෙයක් සිද්ධ වුණා. ඒ කියන්නේ සුණාපරන්ත ජනපදයේ වෙළඳ පිරිසක් නැව නගලා එළඳාම යන අතරතේ ඒ සුණාපරන්ත ගමේ ප්‍රධාන චිතුගෙදර තූල පුන්නම කියන චිතු පුත්‍රයාගේ වැඩිම සහෝදරයා පැවිදිලා හිටිය සුණාපරන්ත පුන්න රහතන් වහන්සේ ඒ පුණ රහතන් වහන්සේ සීරට රැඳලා තමයි මකුලක විහාරදී රහත් උනේ. ඉතින් මේ සහෝදරතුමා පමණයි මේ ස්වාමීන් වහන්සේ පිළිබඳ යථා තත්ත්වය දන්නේ. ඉරිදිබලා විඥා සහිත රහතන් වහන්සේ නම. එක දවසක් මේ මුහුදු යාත්‍රාවට කල ඇතුව ස්වාමීන් වහන්සේ ගෙදරට වඩම්මලා, චී සමාදන් වෙලා, දාන පිළිගන්නලා, ඒවනේ ස්වාමීන් වහන්සේ අපි මුහුදු යාත්‍රාවකින් වෙලඳාම යනවා. මුහුදු ගමන් බොහොම අනතුරුදායකයි අපි ගැන වරින් වර ආවර්ජනා කරනු වෙනවා කියලා. සැබවින් මේ පිරිස නැව යාත්‍රා ගමන් කරද්දී විශාල <clears throat> පැලණියකින් යන අවශ්‍ය තැනට නෙමෙයි මනුෂ්‍ය වාසයන් නැති විශාල දූපතක් ගොඩ වුණා සමීප වුණා මේ ඇතෝ නැව සංගුණන් <clears throat> සංගුරන් දාලා නම් මේ ගොඩ වුණා මේ ඇවිල්ලා කෑම හොදාගත්තා ඒ වන අන්තරයක් තිබුණ විශාල වන අන්තරයක් එක්කෙනෙක් පොරොවකින් මේ ගහකට කොටල බැලුවම තනි රත් හඳුන්ගස් කල්පනා කළා අපි ගෙන යන බඩුවල කිසි වටිනාකමක් නැහැ මේ හඳුන් කියන જાතියේ වියතක් තරම් කෑල්ල ලක්ෂයක් වටිනා අපි ඒ නිසා හඳුන් ගස් කපාගෙන අපේ බඩුව මූණේ දාලා ගෙනියමු කිව්වා ඉතින් මේගොල්ලෝ සමහර කෙනෙක් කෑම හදන අතර සමහර කෙනෙක් ගස් කැපුවා ඔක්කොම හඳුන් ගස් හඳුන් ගස් කපලා ඒ වනිසේ ඇටින සකස් කරලා පටවා ගත්තා මේ නැව් යාත්‍රාවල ඔය අතරේ මේ ගස්වල නැත්නම් වෘක්ෂයන් ඇසුරු කොට ඇති වෘක්ෂ දේවතාව කිපුණා හිතලා මේ මිනිස්සයා මරා දමමු කියලා තීරණය කළා. ඉතින් ගොඩබිම මරා දැම්මොත් ගොඩබිම දුගද වෙන නිසා මොහොතේදී මරමු කියලා සිල්ම දෙවියෝ එක ආශාසින් යුතුව මේ පිරිස නැවත නැව යාත්‍රාව දියත් කළ විගත විශාල උත්පාතයක් ඇති කළා. ඇති කළා නැවුන යට වෙන්න පටන් ගත්තා. ඒ නාමයේ අනිත් පුරුෂයෝ අනිත් පුද්ගලයෝ බෞද්ධ නොවන නිසා වුන් අදාන දේවල් කේ කියා කෑකෝ ගෑවා. නමුත්තර චූල පුන්න සිටුවරයා අර රහතන් වහන්සේ ගැන කිව්වා අපේ රහතන් අපේ පුණ්‍ය ස්වාමීන් වහන්සේට අපි පෙනේවා අපට පිහිට වේවා කියලා. ස්වාමීන් වහන්සේ දිව කණින් මේක දැනගෙන වහාම සැනකින් ඇවිල්ලා හසේ පෙනී හිටියන් දේවතාවෝ පසුබට වුණා රහතන් වහන්සේ කෙරේ ගරුත්වයෙන් තල්ල නැවතුණා මේ පිරිස ඉදිරියේ ස්වාමීන් වහන්සේ ඔබලට මොනවද ඕන දැන් අනේ ස්වාමීන් අපට ගමට යන්නයි ඕන උනාසයේගේ දකුණු පායේ මා පටන් ඉල්ලෙන් මේ නැව් විසට පියවර తీරනකොට හරියටම ශනිකින්ම මෙයන්ගේ ගමටම ආවා. මේ ආශ්චර්ය සිද්ධිය නිසා මුළු ගමම බෞද්ධ ගමක් වුණා ඊට පස්සේ. පස්සේ බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝ පිරිස 500ක් වැඩම කරවලා ඒ ස්ථානයේ සැබෑම බෞද්ධ නගරයක් බෞද්ධ රටක් බවට පත් වුණා. ඒකට කියන වාණිජ ගාම කියලා මේ මකුලක විහාරයේ පිහිටි ස්ථානය. අද බෞද්ධයන් වශයෙන් බොහෝ දෙනා හිතන ඇති කොහෙද කියලා මේක මක්කම කියන ස්ථානය ඇටියට එම අට කතාවේ සඳහන් වෙන කරුණ වලින් සාධනය වෙනවා. පැහැදිලි වෙනවා. ඒ නිසා මේ වාගේ සිදුවීම් බුද්ධ කාලයේ තිබුණා. ඒ නිසා මේ ආශ්චර්ය සිදුවීම් සමාජ දේවකෝ කුලින් සිදු වුණා සමාජ මිනිසයන්ගේ ක්ලේශ ධර්මයන් අකුසල ධර්මයන් හේතුවෙන් සිද්ධ වෙනවා. ඉතින් මේකට අපි කවදාත් මුණ ගැහිලා තියෙන අපට බොහෝ අවස්ථාවල අපි අනන්ත ජාතවල මොඳට යට වෙලා මේ පරිලෝකයෙන් තියෙනවා. මතුවටත් සිදු වෙන්න පුළුවන් සසර හිටියොත් එනිසා සරුවක්යන් වහන්සේ මුලින්ම සඳහන් කොට වදාළ දේශනාව තුළින් අපට උගන්වලා තියෙන්නේ මේ ලෝකේ හැමදාම එකලසේ පවතින වෙනස් වෙනවා. වෙනස් වෙන ලෝකයේ තුල කවදාකවත් නිත්‍ය වූ සැපයක් නැහැ. දෙව්ලොවට ගියත් එයින් වෙනස් වෙනවයිමත් පහළට එනවා. බඹලෝ ගියත් අයමත් පහළට එනවා. එනිසා මොනතරම් දීර්ඝ අවස ඊවා බ්‍රහ්ම ලෝකවල ගියත් ඒවා සදාකාලික නැති බව ඥානවන්තව ඥානවන්තව තේරුම්ගෙන එයින් නොනැති මේ වෙනස් වෙන ලෝකයෙන් එතර වී ලැබෙන ලෝකෝත්තර නිවන සඳහා කටයුතු යෙදෙනවා පිළිවෙත් පුරනවා. ඒ සඳහා නියම උපදේශයේ උපදේශනයේ දේශනා කළ තියෙන එකම ශාස්ත්‍රුන් වහන්සේ ශාක්‍ය මුනිේන්ද්‍ර ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පමණයි. ඒ කාලයේදී නොඑක් නොඑක් නිර්වාණ ගාමිනී ප්‍රතිපදා තිබුණා. ඒ සියල්ලම ලෝකයේ ඇතුළේ ඇසෙන ප්‍රතිපදා මාර්ග පමණයි. අපේ සරුවක්ඥන් වහන්සේ ලෝතුරා බුදු වෙලා සියල්ල සියලු ආකාරයෙන් ආબોධ කරගෙන සම්මා සම්බුද්ධත්වයේ පිහිටාගෙන මහා කරුණාව මුල් කරගෙන සරුවඥතා ඥානෙ පදනම් කරගෙන ලෝ තමාධම් වැසි වැස්සෙව්වා පෙර ජාති ජාතවල පින්දාම් කරගෙන ආව පාරමී පුරාගෙන ආව බෝධිකාරක ධර්මයෙන් පුරාගෙන ආව සූවිසි අසංකේය නව කෝටි 60 ලක්ෂයක් දෙනාම ඒ ධර්මය ආબોධ කරගෙන දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගය ආර්ය සත්‍ය අතර ආબોධ කරගෙන අසංකත ධාතු සංඛ්‍යාත නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න වාසනාවන්ත වුණා. ඒ ධර්ම වාසනාව මේ සිංහල බෞද්ධ රටට තියෙනවා. ඈත කාලයේ සිංහල බෞද්ධ රටේ මොනතරම් මාර්ගඵලාභී ආර්යයන් වහන්සේලා වැඩි හිටියද ගණන් කරන්න බැරි තරම් ආර්යයන් වහන්සේලා වැඩි හිටියේ බව සාධක සහිතව තියෙනවා. ඒ වගේම දැන් මේ මොහොතේදී අපි හිතන්නට ඕනේ අපි සීලම දනාවක් මේ සිංහල බෞද්ධ රටක පහළ වී සිටිනවා. එනිසා මේ රටේ තියෙන මේ සම්පත් සියල්ලම වෙනස් වෙන බව තේරුම්ගෙන වෙනස් වෙන මේ ලෝක ධාතයෙන් එතර වී ලැබෙන ලෝකෝත්තර නිවන සඳහා අප විසින් කලයුතු වන්නේ ගිහි පැවිදි හැම දෙනා විසින් සුපරිසුද්ධ සීලය ආරක්ෂා කිරීම. සීලයක පිටායෙන් නොනැති සමත භාවනා වඩමින් හිතේ සමාධි ශක්තිය දියුණු කිරීම සමාධි ශක්තිය දියුණු කරන්න කරන්න විදර්ශනා ඥාන තියුණු වෙන්නේ මුවාත් වෙන්නේ ඊළඟට විදර්ශනා භාවනාව යෙදෙනවා සමහර කෙනෙක් සමත නොවදාම විදර්ශනා වඩන්න පුරුදු වෙනවා ඒකත් හොඳයි නමුත් නියම අනුපිළිවෙල තමයි සීලයෙන් සමාධියට සමාධියෙන් ප්‍රඥාවට මේ ධර්මතා තුන මනමින් අනුගමනය කිරීමේදී විමුක්ති විමුක්ති ඥාන දර්ශනයකින් අවස්ථාවන් සාක්ෂාත් කරගන්න ලැබෙනවා හේතු සම්පත් ඇතිව. සමහර කෙනෙක් හිතෙනවා ඉස්සර කාලේ එක ගාථා පද හතරක් ඇසූ පමණින් රහත් වුණා නම් ඇයි අද බැරි කියලා. ඇත්ත වශයෙන්ම හිතන්න වටිනා මේ වචන අර්ථය. එදා කාලේ ඒ විදිහට හතර පද ගාථාවක් ඇසූ පමණින් රහත් වී තිබෙන්නේ මාර්ගඵල ලැබුවේ තියෙන්නේ පෙර ජාති කල්ප කෝටි ගණන් ඒ වෙනුවට තමන්ගේ නුවණ දිනු කරගෙන ආපු නිසායි. එනිසා අප විසින් හිතන්න ඕන අපට එහෙම නුවණ දිනු මදි නිසා වෙන්නට ඕනේ මෙච්චර බුදුබණ අධ්‍යයත් අපට මාර්ගඵල නිවන් නොලැබෙන්නේ. නමුත් අපි උත්සාහවන්ත වෙන්නට ඕනේ අදාළව මාර්ගඵල ලබන්න අපට සත්‍ය ලැබේවා කියන අදිෂ්ඨානයෙන් පිළිවෙත් පිරීමට. යම් හේකින් අපට මේ ජීවිතයේ අතපසු වුණොත් අපි ගන්න උත්සාහය අපට පාරමිතා වෙනවා බෝධිකාරක ධර්ම වෙනවා මීළඟ භවයක හෝ මීළඟ බුදුසසුනකදී හෝ අපේ මේ සීල සසර දුක් අසර අවසන් කරගෙන මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගන්න හේතුවක් වෙනවා එනිසා අපි ඒ සඳහා අතිශයින්ම උත්සාහවන්ත වෙන්න ඕනේ දැන් මේ සිදුවීම නිසා විශාල පිරිසක් ධර්මයට යොමු වුණා මේ සුනාමි විපත්තියෙන් පීඩිතපත් වූ සංවේගයටපත් වූ විශාල ප්‍රචාරක ධර්මයට යොමු වුණා. සිල් නොරකින අය සිල් රකින්න පටන් ගත්තා. ඒ වගේම භාවනා නොකරන අය භාවනා කරන්න පටන් ගත්තා. ඒවා දියුණු කරගන්න උත්සාහවන්ත වුණා. ඒ මොකද මේ තරම් විපත්ති තවත් ඉදිරියට එන නිසායි. සැබවින්ම ඊළඟට වර්ෂයක් පිරෙන දවසේදීද සුනාමියක් එනවා කියන ආරංචියට විශේෂයෙන් මුළු දකුණු ලංකාවේම පිරිත් දේශනා නොයෙක් පින්කම් ආරම්භ කළා. පුදුමේ කියන්නේ ඒ පිරිත් දේශනාදී හේතු කොටගෙන සුනාමි රැල්ල ලංකාවට ඒ වාරේ ආවේ නැහැ ඈත රටකට ගියා. මෙන්න මේක නිසා හොඳින් පැහැදිලි වෙනවා අපි ධර්මයේ ඇසිරෙනකොට අපට ආරක්ෂාව ලැබෙන හැටි. එනිසා ධම්මාවේ රක්කති ධම්මචාරින් කියන බුද්ධ වචනය අපි මැනවින් පිළිගන්නා බැවින් පුලුවන් තරම් උසස් සම්දමින් අපි ධර්මයේ ඇසිරෙන්න අදිෂ්ඨාන කරගන්නට ඕනේ. ඒ නිසා දැන් අපි මේ මොහොතේදී එම සුනාමි විපත්තියෙන් විපතටපත් වූ පින්වත් විශාල පිරිසකට පින් පැමිණවීම පිණිසයි මේ අද මේ ධර්ම දේශනාවේ ඒ සඳහා දැන් මේ සෑම දිනාම මෙතන රැස්ුණා වූද ශ්‍රී ලංකාවේ මේට සවන් දෙන්නා වූද සුනාමි විපත්තියෙන් සංවේග ප්‍රාප්ත වූ විශාල පිරිසක් ඉන්න බැවින් ඒ හැමදෙනාම එක්චිත් මේ පුණ්‍යානුමෝදනයේ සවන් දෙන්න ඕනේ විශේෂයෙන් ඒ දවසේ තවත් බලගත්තු ලංකාවටම විශාල පාඩුවක් වුණා. ඒ කියන්නේ පූජ්‍ය මීගොඩ පඤ්ඤාලෝක ස්වාමීන් වහන්සේ කාවාරියේදී මුදට යට වුණා. උන්වහන්සේ ආගිය අතක්වත් අද දක්වා නැහැ. ඉතින් උන්වහන්සේටත් අපි විශේෂයෙන් කුණ්‍යානුමෝදකරන්න ඕනේ. උන්වහන්සේ ශ්‍රී ලංකාවට විශේෂයෙන්ම ධර්මානුශාසනා කරමින් විශාල ධර්ම ශාස්ත්‍රීය සේවයක් සිදු කළේ මහා උත්තමයේ උන්වහන්සේට මේ කුසල් දෙලෙන් සසර වසන තුනේ ඉපතක් නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරන අතර උන්වහන්සේ පැතු බෝධියකින් අමාම නිවන් සුවත් වේවා කියලා අපි ගෞරවයෙන් පින් පමුණුවමු. එවාගේම සුනාමි ව්‍යසනයෙන් අතුරුදාන් වූ සාංචින්තක හා චානක ප්‍රියලාල් පුතුන් දෙදෙනාටද එදින මියගේ හා අතුරුදාන් වූ සීල දෙනාටද පල්ලව සපත් වීරපාණී ඉක්ගොඩ ගෙදර විසු හේවගේ මහතාටත් එම මහත්තයටත් කිලින්දී මහමෝකලාණී විසු අන්ද්‍රස් මහතාටත් එම මහත්මිය හා පල්ලව සපත් සීල ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සඳහා දායකත්වයේ නුගේගොඩ මිරියානේ පදිංචි ඒවගේ මුදලාලි මහතා සායම මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා සහභාගී වෙනවා. ඒ නම් සිහිපත් කළා වූ සියලු ඥාතීන් මේ කුසල් කෙලෙන් සසර වසනතුරු සුගති සම්පත් සිද්ධ වී දේශනයන්ගෙන් තොරව පාරමී පුරා පැතු බෝධි වලින් අමා මහ නිවන් සුවත් වේවා කියලා අපේ කරුණාවෙන් පින් පමුණවනවා. එවාගෙම සංගල්ලේ නියුරේ ලැබේවර්ධන මහත්මිය ඇතුළු සියලු දෙනා විසින් දෙසැම්බර් මාසය කියන්නේ 2004 දෙසැම්බර මාස 26 වෙනිදා අද වන දවසේ සුනාමිය දැල්ලට අසුව නැසී ගිය සංගල්ලේ විශ්‍රාමලා සිදුවල්පති කලාභූෂණ රණි අමරදාස මහතාණන්ට නැසී ගිය මිනිබිරිය චන්දිම චන්දිමාලීට එසේම එම නිවේශයේදී මියගිය සියලු දෙනාටත් පින් අනුමෝදන් කරන පිණිස මේ ධර්ම දේශනාවට ආරාධනා කොට පැවැත්වුවා. තවත් දායකත්වයේ දරනවා කොල්ලම්බුව වත්ත දීපේ හබරාදුව WG පුණ්‍යලතා මහත්මියතුළු පවුලේ සියලු දෙනා විසින් අරමුණ අද දවස ඒ කියන්නේ 86 වෙනි වර්ෂයේ ජන්මදිනයේ සිහිපත් කරන්නේ තේදී වික්‍රමදත්ත දයාබර මෑණියන්ට නිරෝගී සුවය සමග දීර්ඝාසු ප්‍රාර්ථනා කිරීම සහ ආශිර්වාද කිරීම එමෙන්න මේත වසර 20කට පෙර නැසී ගිය WGS එම් සේපාල දයාබර පියාණන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම හා කණේරුවන්ට සහ මියගේ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම ඒ සෑම දිනකටත් මේ කුසල අනුභවයෙන් භවයක් පාසා සුගති සම්පත් සිද්ධ වේ පැතු උතුම් බෝධියකින් අමා මහ නිවන් සුවක් වේවා කියලා අපේ කරුණාවෙන් පින් දෙනවා. අද ධර්ම දේශනාවේ තවත් දායකත්වයක් ලබා ගන්නවා කරවත මංකඩපාරේ වැවේ කැලේ වත්තේ නෝමා සුමනපාල මහත්මිය ඇතුළු පවුලේ සිවිදෙනා විසින් බණ්ඩාරගම රේරුකාණේ විසූ මීට වසර 15කට පෙර නැසී ගිය ආර්.ඒ. බෙත්තම් පෙරුම දයාබර පියාණන්ට මෙම පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කරන අතරේ වෙත්තම් පෙරුම දයාබර මෑණියන්ට හා ඒජී සුමනපාල දයාබර ස්වාපුත්‍රයාණන්ට තෙරුවන් බැලෙස් නිදුක් නිරෝගී සුවය සමග චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා නොමා සුමනපාල මාත්මිය ඇතුළු දූ දරුවන් විසින් ඒ සෑම දිනාගේ සම්‍යක් ප්‍රාර්ථනා සර්ව ප්‍රකාරයෙන් මුදුන්පත් වේවා කියා අපි මෛත්‍රී කරනවා. එවැගේම සුනාමි ව්‍යසනයෙන් මිය ගියේ දෙවනි ලක්නා පරිණවිතාන දියණිය පසන් ලෝචන පරිණවිතාන පුතණුවන් එච්.කේ. ඉන්ද්‍රානි මහත්මිය, තිලංකා චතුරානි මුණසිංහ දියණිය, යශඳු භාෂිත මුණසිංහ පුතණුවන්, ගණකරාජිත පරිණිවිතාරණ පුතණුවන් ඇතුළු සුනාමි වේසණින් මිය ගිය සියලුම දෙනාට මේ කුසලයේ අනුමෝදන් කරනවා ඒ සෑම දෙනාට සසර වසනාතුරු දෙවෙනි විපස්සකටපත් නොවි භවයක් පාසා හොඳ සුගති භූමිවල සරිසරමින් දාන ආදී දසපාරමී පුරා ඊ타ම සුවසේ සසර කතරින් එතර වී ලැබෙන සාන්ත අමා මහ නිවන් සුවත් වේවා කියන මේ ප්‍රාර්ථනාව.